ශ්‍රද්ධාවන්ත පින්වතුනි ගුවන් විදුලියේ අද දිනට નિયમિતව පවතින ධර්ම ශ්‍රවණමය පින්කමට සූදානම් වී සිටින මේ පින්වතුන්ට ධර්ම දේශනාව සඳහා මාතෘකා වශයෙන් තබා ගත්තා සංයුක්ත නිකායේ සලායතන වර්ගයේ ආසිවිස කියන කොටසේ ඇතුළත් වෙන කිංසූපම කියන සූත්‍රය. කිංසූපම කියන නාමයේ තේරුම නම් කුමක්ද උපමාව කියන නමයි. මෙවැනි සූත්‍රයක් බුදුහාමුදුරන්ට දේශනා කරන්නට හේතුවක් සුවිශේෂී හේතුවක් වෙලා තියෙනවා. එම හේතුව හා වර්තමානයේ අතර තියෙන සම්බන්ධතාවය අනුවම මේ සූත්‍ර ධර්මය අද දින ධර්ම දේශනාවට මාතෘකා කරගත්තා. ඒ කියන්නේ පින්වත්නි වර්තමාන සමාජයේ අද බෞද්ධයන්ගේ ප්‍රබෝධමත් වීම බෞද්ධයන් මේ ධර්මයේ අභ්‍යන්තරයක් සොයන ස්වરૂපයකටපත් වීම දකින්න හම්බ වෙනවා. මෙහි ප්‍රතිඵලයක් විදිහට මීට පෙර දේශනාවල කීපයකදී මතක් කරා මම සමාජයේ දකින්න හම් වෙනවා මේ දර්ශනය නැත්නම් සම්මා දිට්ඨිය පිළිබඳව යම්කිසි මතවාද හා සොයා බැලීම් සිදු වෙනවා. දැන් සමාජයේ හුඟක් අය සාකච්ඡාවට භාජනය කරනවා කුමක්ද මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන දර්ශනය. දර්ශනය කියන්නේ සම්මා දිට්ඨිය කුමක්ද? ඒ වගේම සම්මාදිට්ඨිය මෙන්න මේකයි කියලා විස්තර කරන විශාල පිරිසකුත් සමාජයේ ඉන්නවා. ඒ විස්තර කරන හැම දෙයක්ම බුදුහාමුදුරන්ගේ ධර්මයට අනුගත සම්මා දිට්ඨියක්ද? දර්ශනීය පහළවීමක්ද? සෝවාන් වීමක්ද කියන ප්‍රශ්නය අද සමාජයේ බහුලව දකිනවා. මේ වර්තමානයේ විතරක් නෙවෙයි බුදුහාමුදුරන්ගේ කාලයේ සිදුවෙච්ච දෙයක් බව මනාව පැහැදිලි වෙන සූත්‍ර ධර්මයක් තමයි මේ කිංසූපම කියන සූත්‍රය. කාල වේලාව තියෙන ආකාරයට මේ සූත්‍රයේ තියෙන මූලික කාරණා ටිකයි පැහැදිලි කරන්න යන්නේ. මේ සූත්‍රය තුල අන්තර්ගත වෙනවා එදා බුදු පියාණන් වහන්සේ වැඩ සිටිය කාලයේදී ආදුනික හාමුදුරන් වහන්සේ කෙනෙක් උන්වහන්සේ පැවිදි වීමටත්පත් වෙලා විශාල මහා සංඝ රත්නයක් මැද පිරිසක් එක්ක බුදුහාමුදුරුවෝ වැඩ සිටින කාලයේදී මේ ශාසනයේ ඒ ಗುಣධර්ම ආරක්ෂා කිරීමෙන් ජීවත් වෙනවා. නමුත් මේ මේ හාමුදුරන්ට මේ ආදුනික හාමුදුරන්ට නමක්වත් සූත්‍රයේ සටහන් කරලා නැහැ කවුද කියලා. මේ ආදුනික හාමුදුරන්ට බුදුහාමුදුරුව පෙන්නන ධර්මයේ යම්කිසි වැරදි අදහසක් තියෙන කෙනෙක්. ඒ වැරද්ද හරියට මේ වර්තමානයේ සමාජයේ අපි ඔක්කොටම හැදිලා තියෙන වැරද්ද හා සමානයි. ඒක නිසා මේ සූත්‍රය අපිට වැදගත් වෙනවා. මේ වැරද්ද තමයි මේ හාමුදුරන්ට අවශ්‍යයි මුලින්ම මේ දර්ශනයට පහළ වෙන දර්ශනය පහළ වෙනවා කියන්නේ කුමක්ද කියලා දැනගෙන එය ලබා ගන්න. ඒ කියන්නේ 아무තු දෙයක් නෙවෙයි තේරන භාෂාවෙන් කිව්වොත් සෝවාන් වෙනවා කියන්නේ කුමක්ද කියලා මේ හාමුදුරුවෝ දැනගන්න ඕන ඉස්සෙල්ලා ඊට පස්සේ සෝවාන් වෙන්න ඕන. මෙන්න මේ අදහස තිබිච්චි හාමුදුරුවෝ කෙනෙක්. ඒකයි මම කියවේ වර්තමානයේත් අපිට අපේ සමාජයේ හුඟක් අයට මෙන්න මේ අදහස තියෙනවා. සෝවාන් වෙනවා කියන්නේ කුමක්ද කියලා දැනගන්න ඕන ඉස්සෙල්ලා ඊට පස්සේ සෝවාන් වෙන්න ඕනේ. සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලා අපි කොහෙන් හරි ඉගෙන ගත්තේ වෙන ධර්මයක් වගේ ඉස්කෝලේ ගිහින් ඉගෙන ගත්තා වගේ විශ්වවිද්‍යාලයෙන් ඉගෙන ගත්තා වගේ තව කෙනෙක්ගෙන් අහලා ඉගෙන ගත්තා වගේ දැනගෙන දෙවනුව ඒ தත්වයටපත් වෙන්න ඕනේ කියන අදහසක් මේ බෞද්ධ සමාජයේ අද දකිනවා මෙන්න මේට අනුරූප මේ ආධුනික හාමුදුරන්ගෙත් අදහසක් තිබුණා මේ අදහසක් තිබුණ නිසා මේ හාමුදුරුවෝ ඒ වෙනුවෙන් එදා කරන්න පුළුවන් පරේෂණයක් සිදු කරා. 아무ත දෙයක් නෙමෙයි. දැන් සංඝ සමාජයේ වුණත් මේ කාලේ වැඩ ඉන්න ඕන තරම් රහතන් වහන්සේලා මේ රහතන් වහන්සේලා විශාල පිරිසක් ඉන්න නිසාවෙන් කවුරුත් දන්නවා දැන් කවුරුත් කියනවා අහවල් හාමුදුරන් වහන්සේ නම් මේ බුදුහාමුදුරුව පෙන්නන ධර්මයේ සම්පූර්ණයෙන් පරතරයටම දන්න කෙනෙක්. දැන් එන්නෙවැනි එවැනි හාමුදුරුව කෙනෙක් ළඟට ගිහිල්ලා මේ හාමුදුරුව ප්‍රශ්න කරනවා මේ ආධුනික හාමුදුරුව ස්වාමීන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ දර්ශනයට පහළ වෙනවා නැත්නම් දර්ශනය පහළ වෙනවා නැත්නම් සම්මාදිට්ඨිය ලැබෙනවා කියන්නේ මොන වගේ දෙයක් වුණොත්ද ඇත්තටම මේ අහන්නේ ආධුනික හාමුදුරුවෝ අහන්නේ රහතන් වහන්සේ කෙනෙක්ගෙන්මයි දැන් මේ රහතන් වහන්සේ දෙනවා පිළිතුරක්. මේ පිළිතුර වල තියෙන්නේ දැන් මෙන්න මේ වගේ එක හාමුදුරු කෙනෙක් ළඟට ගියාම මේ ආධුනික හාමුදුරුවෝ මෙහෙම ඇහුවම කියනවා මේ සම්මාදිට්ඨිය ලැබෙනවා නැත්නම් දර්ශනයටපත් වෙනවා සෝවාන් වෙනවා කියන්නේ 아무තු දෙයක් නෙවෙයි ස්පර්ශ ආයතනය ආයතන හයේ ඇතිවීම හා නැතිවීම කවුරු හරි දැනගත්තද එයා දර්ශනයටපත් වෙනවා කියලා අර ප්‍රවීණ හාමුදුරුවෝ කියනවා. දැන් මේක අහන අර ආධුනික හාමුදුරුවන්ට මේක එහෙම වෙන්න බෑනේ. ස්පර්ශ ආයතන කියන එක 아무තු දෙයක් නෙමෙයි. අස්කන්න ආසාදී ඉන්ද්‍රියන් හයයි මේ. මේ ඉන්ද්‍රියන් වලින් හැදෙන ආයතන. ඇහැට පෙනීම, කනට ඇහිීම වගේ දේවල් ඇති වෙන එකයි නැති වෙන එකයි ඉතින් මමත් දන්නවනේ කියලා අර ආධුනික හාමුදුරන්ට තේරෙනවා. ඒ වුණාට මට ඇති ඔය කියන විදිහේ 아무තු දැක්ම සම්මාදිට්ඨිය දර්ශනයක් නැහැ කියලා මේක බොරුවක් කියලා මේ හාමුදුරුවෝ විශ්වාස කරලා දෙවනි හාමුදුරු කෙනෙක් ළඟට ආය යනවා. දැන් දෙවනි හාමුදුරු කෙනෙක් ළඟට ගියා මම කෙටියෙන් මේ කතාව කියන්නේ. යහා ආධුනික හාමුදුරුවෝ කරපු පරිශ්‍රණ ගැනයි වැදගත් වෙන්නේ. දෙවනි හාමුදුරුවෝ ළඟට ගියාම දෙවනි හාමුදුරුවෝ රහතන් වහන්සේ කෙනෙක්මයි. උන්වහන්සේගෙන් අහපුවම කියනවා යම් කිසි පුජ්‍යලයක් මේ හාමුදුරු කෙනෙක් වෙන්න පුළුවන් ගිහියෙක් වෙන්න පුළුවන් තමන්ගේ පංචස්කන්ධ උපාදානය පංචස්කන්ධයේ උපාදාන වීම හා නැතිවීම දකිනවනම් එයාත් මෙන්න මේ බුදුහාමුදුරන්ගේ ධර්මයට අනුව සම්මාදිට්ඨියලාභීක් වෙනවා සෝවාන් වෙනවා නැත්නම් දර්ශකයටපත් වෙනවා දැන් අරහම්දුරෝ සම්මා පංචස්කන්ධය කියලා ඉගෙනගෙන තියෙන පොතෙන් අහලා තියෙනවා සාකච්ඡා කරලා තියෙනවා ඔක ඇති වෙනව නැති වෙනවා කියන එක එයාටත් හිතෙනවා ඇත්ත වෙන්න ඇති කියලා. නමුත් මෙහෙම ওই කියන දර්ශනය 아무තු දර්ශනයක් මල් ළඟ නැහැ කියන එක තුල මේ ආමතුරු විශ්වාස කරනවා එයාවත් මේ ධර්මයේ දන්නේ මේකක් බොරුවක් කියලා. ඊළඟට තව ආමතුරු හොයාගෙන යනවා. මෙහෙම ඊගා තුන්වෙනි හාමුදුර ළඟට ගිහිල්ලා අහනවා ඔය බුද්ධ ශාසනය බුදුහාමුදුරන්ගේ ධර්මයේ සම්මා දිට්ඨිය ලැබෙනවා කියන්නේ මොන වගේ එකක්ද? එතකොට අර ප්‍රවීණ හාමුදුරුව එතෙන්දී ආධුනික හාමුදුරුවන්ට දෙන උත්තරය යම්කිසි කෙනෙක් මේ මහා භූත ටික මහා භූත රූප ටික ඇති වෙනවා හට ගන්නවා නැති වෙනවා දකින්නවා නම් එතන සම්මාදිට්ඨිය තියනවා කියලා දර්ශනය තියනවා කියලා කියන්න පුළුවන් කියලා. දැන් මේක වුණත් දැන් අර හාමුදුරුවන්ට ගැළපෙන උත්තරයක් නෙමෙයි මේක තමනුත් දන්නවා කියලා හිතෙනවා නැත්නම් මේකෙන් දර්ශනයක් පහළ වෙනවද මේ කියන ධර්මයේ මම ළඟත් තියෙනවනේ දැන් මට මේ වෙච්ච ලාභයක් වෙනසක් නැහැ කියලා මේකත් ප්‍රතික්ෂේප කරනවා. ඊළඟට මේ හාමුදුරුවෝ එතනින් නවතින්නේ තවත් ප්‍රවීණ හාමුදුරුවෝ ළඟ කෙනෙක් ළඟට යනවා. කෙනෙක් ළඟට ගියාම එයා උන්වහන්සේගෙන් අහනවා මේ සම්මාදිට්ඨිය ලැබෙනවා කියලා කියනවා කවුරු? දර්ශනය ලැබෙනවා කියලා කියනවා මොන වගේ එකක් වුණොත්ද මේ දර්ශනය ලැබෙනවා කියන්නේ. ඒ ප්‍රවීණ හාමුදුරුවෝ ආරාධනික හාමුදුරන්ට දෙන උත්තරේ 아무ත දෙයක් නෙවෙයි යම් කිසිවක් ඇතිවීම දැකලා ඒක නැති වෙනවා දැක්කනම් ආන්න එතන තියෙන සම්මාදිට්ඨිය කියලා අර ප්‍රවීණ හාමුදුරුවෝ දේශනා කරා. දැන් මෙහෙම උත්තර හතරක් තිබුණා මම මේ උත්තර නෙවෙයි බුදුහාමුදුරන්ගේ වටිනා දේශනයක් මේක ඇතුළත් වෙන නිසා මේකට කාලය ගන්නවා කෙටියෙන් මේ කතාව කියාගෙන යන්න වෙනවා. දැන් මෙහෙම ගිහිල්ලා මේ බුදුහාමුදුරන්ගෙන් <clears throat> මේ මේ හාමුදුරුවෝ අර ප්‍රවීණ හාමුදුරුවෝ හතර දෙනාගේම කියමන් නැත්නම් දේශනා බොරු කියලා විශ්වාස කරනවා. ඒ විතරක් නෙවෙයි මේවා මේ මේ බුදුහාමුදුරුවෝයි මේ වැඩිහිටි හාමුදුරුවෝයි හදලා තියෙන බොරු ධර්මයක්. මෙහෙම එකක් නෑ බැලුවා. මේ සම්මාදිට්ඨිය කියලා මේ සාධනේ දෙයක් නෑ. දර්ශනය කියලා දෙයක් නෑ. මේගොල්ලෝ මේ රැවටිලා මේ අපි දන්න දෙයක් මොකක් හරි විකාර විදිහට හිතනවා කියලා හිතලා මම මේක निराකරණය කරන්න බුදුහාමුදුරන්ගෙන්ම අහන්න ඕනේ කියලා බුදුහාමුදුර ළඟට යනවා. එයා රහ වැඩිහිටි හාමුදුරන්ගෙන් ප්‍රශ්න කරලා එයාට ගැළපෙන උත්තරයක් නැති නිසාවෙන් බුදුහාමුදුර ළඟට යනවා. ගිහින් මේ සිදුවෙච්ච සිද්ධි ඔක්කොම කියලා මම අහවලාගෙන් අහවලාගෙන් මෙහෙම ඇහුවා මේ උත්තරයක් දුන්නා මෙහෙම මෙහෙම මේ උත්තර හතරක් කියලා බුදුහාමුදුරන්ගෙන් ප්‍රකාශ කරනවා ඇත්තටම ඔබ වහන්සේ වත් කියන්නක මේ සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා. අපිට තේරුම් ගන්න බැරුව ඉන්නේ. එතකොට බුදුහාමුදුරෝ අර මුණින් දේශනා කර පැහැදිලි කරපු හාමුදුරන් වහන්සේලාගේ උත්තර වැරදි කියන්නේ මොකද ධර්මානුකූලව හරි උත්තර මේ හාමුදුරුවෝ දීලා තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ පෘථග්ජන කෙනෙකුට සම්මා දිට්ඨිය කියන එක තේරුම් ගන්න බැරි වෙන එක විතරයි. දැන් මේ ආධුනික හාමුදුරුවන්ට තවදුරටත් මේ ශාසනයෙන් මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න නම් මෙයාගේ දැන් මනසේ තියෙන මේ බොරු අවිශ්වාසය හක් වෙන්න ඕනේ. මේ හොයන ක්‍රමයේ ආර්ය පරිශ්‍රණයක් නෙවෙයි අනාර්ය පරිශ්‍රණයේ ක්‍රමයකටයි මෙයා මේ ධර්මයේ හොයන්නේ. මෙන්න මෙය වළක්වන්න බුදුහාමුදුරුවෝ උපක්‍රමයක් මුලින් යොදනවා. මේ උපක්‍රමය හරි වැදගත්. ඔයගොල්ලන්ට උනා සමාජයේ හුඟක් අය මේ යහපත් දේවල් කරගන්න එවැනි උපක්‍රම යොදනවා. බුදුහාමුදුරුවෝ මේ හාමුදුරුවන්ට යොදන උපක්‍රමය බොහෝම පාරිසරික මට්ටමේ තියෙන උපක්‍රමයක්. මේ හාමුදුරුවෝ සම්මාදිට්ඨිය ගැන දැනගන්න මෙයාට බැරි වුණාට පරිසරයේ තියෙන ගස් කොළන් ගැන දැනගන්න මේ හාමුදුරුවන්ට පුළුවන්. දැන් බුදුහාමුදුරුවෝ මෙහෙම ප්‍රශ්නයක් අර ආධුනික හාමුදුරුවන්ගෙන් අහනවා මුලින්ම. කුමක්ද මේ ප්‍රශ්නය? ප්‍රශ්නය තමයි දැන් ඔබ පහසේ කියන්න මේ සමාජයේ ඉන්නවා එරබදු ගහ දන්නේ නැති කෙනෙක්. එරබදු ගහ හඳුනගන්න නැහැ. මේ එරබදු ගහ හඳුනගන්න නැති කෙනෙක් තව එරබදු ගහ ගැන හොඳට දන්න පුජ්‍යලේ ළඟට යනවා. ගිහින් අහනවා එයාගෙන් මේ එරබදු ගහ මොන වගේද? මට හඳුනගන්න ඕනේ ලක්ෂණ ටිකක් කියන්න. එතකොට අර එරබදු ගහ දන්නේ පුජ්‍යලයා උත්තරයක් දෙනවා එරබදු ගහ හරියට පිච්චිච්චි එරබදු ගහේ කඳ ගත්තෝ පිච්චිච්චි කොටයක් වුණා. කළු. අනේ ඒක උත්තරයක් දෙනවා. දැන් ඒකෙන් සෑහීමටපත් වෙන්නේ නැතුව අරයා මේක නම් එරබදු ගහ වෙන්න බෑ කියලා තව එරබදු ගහක් ගන්න කෙනෙක් ළඟට ගිහිල්ලා එයාගෙන් අහනවා මොන වගේද එරබදු ගහ? ඒ කුජලයේ එරබදු ගහ ගැන කියන්න පුළුවන් එරවදු ගහ හරියටම මස් වැදලි එල්ලෙනවා වගේ දකින්න පුළුවන්. ගහේ මස් කෑලි එල්ලලා තියෙනවා වගේ ඈතට පේනවා. ආන්න එහෙම ගහක් තියෙනවනේ ඒක වෙරබදු ගහ. දැන් අර ආධුනික පුජ්‍යලයා එයත් විශ්වාස කරන්නේ මේක මේකෙන් එරබදු ගහ හඳුනගන්න බෑ කියලා හිතලා ඊළඟට තවත් එරබදු ගහ ගැන හොඳට දන්න කෙනෙක් ළඟට යනවා. තුන්වෙනි කෙනා කියන්නේ රබුදු ගහක් කොහොමද කියලා අහපුවා හඳුනගන්නේ කොහොමද කියලා අහපුවාම එතෙන්දී පැහැදිලි කරනවා හරියට ඉරිතලාගිය මාර ගහක් වගේ එර බදු ගහ කියලා. ඒ කියන්නේ ගහේ කඳ බැලුවොත් මාර ගහ වගේ මාර ගහේ කඳ වගේමයි නමුත් ඉරිතල් අර කිරිබත් කෑලි වගේ කෑලි තියෙනවා මෙන් වෙලා තියෙනවා. මෙහෙම කියයි. ඊට පස්සේ ඒකත් විශ්වාස නොකර තවත් යනවා ඉරබුදු ගහ දාන්න කෙනෙක් ළඟට ආදුනිකයා. එහෙම ගිහිල්ලා එයා විමසුවම අවසානයේ කියනවා කියන්නේ ඉරබුදු ගහ හරියට මහා විශාල හේවන දෙන නුග ගහක් වගේ. දැන් අර බුදුහාමුදුරුවෝ මෙහෙම උදාහරණ ටිකක් දීලා අර ආධුනික හාමුදුරන්ගෙන් ප්‍රශ්න කරලා අහනවා දැන් ඔය එරබදු එරබදු ගහ නොදන්න කෙනා මොන විශ්වාසය ඇති කරගත්තත් අර දන්නේ අය කියපු උත්තර හතරම වැරදිද හරිද කියලා. ඉතින් අර ආධුනික හාමුදුරන්ට කියන්න සිදු වෙනවා ඇත්ත තමයි. මේ රත්බෝධ ගහ අවුරුද්දේ ඒ එක එක වපවාන වල වෙනස් වෙනවා. දැන් මේ ඍතු හතරක් හතරක් අනුව වෙනස් ස්වરૂපය හතරක් තමයි මේ බුදුහාමුදුරුවෝ උපමා කරන්නේ. කාලෙක ඒ වදුහා ගත්තම කළු පාටයි කඳ. තව කාලයක කොළ හැලිලා මල් පිපිලා ඒවා පේන්නේ මස් වැදිලි වගේ. එතකොට ඒත් එරබදු ගහමයි. තවත් කාලයක එරබදු ගහ පේන්නේ මාර ගහක් වගේ කඳ. හැබැයි ඊරි තලලා තියෙනවා. පුපුරලා තියෙනවා. තවත් කාලයක බැලුවම අර කියන මලුත් නැහැ, කඳ කලුත් නැහැ, ලස්සන කඳක් තියෙනවා. හොඳට කොළ හැදිලා තියෙන නුග ගහක් වගේ. සෙවණ දෙන නුග ගහක් වගේ. දැන් බුදුහාමුදුරුවෝ විමසනවා දැන් මේ අර එරබදු ගහ දාන්න කියන පුජ්‍යලය දීපු එක උත්තරයක් හරි වැරදිද කියලා. දැන් අර ආධුනික හාමුදුරන්ට පිළිගන්න වෙනවා වැරද්දක් නැහැ. එක එක කාලෙදී මේ එරබදු ගහේ හැටිනේ කියලා තියෙන එතකොට කවුරුවත් වැරදි කියලා නැහැ. එහෙනම් බුදුහාමර ඉස්සෙල්ලාම පෙන්නනවා ඔබටත් තියෙන මේ වගේ එකක්. දැන් එරබදු ගහ දන්නේ නැති පුජ්‍යලයා වගේ තමයි ඔය භික්ෂුව. ඒ වගේම එරබදු ගහ දන්නේ අයගෙන් විස්තර ඇහුවා වගේ කියපු විස්තර ටික තමයි අර හාමුදුරුවරු අර වැඩිහිටිය හාමුදුරුවරු කියලා දීලා තියෙන්නේ. ඒව වැරද්දකුත් නෑ. මෙතන තියෙන්නේ ওই පරේෂණ ක්‍රමයේ තියෙන වැරද්දක්. මොකද මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන සම්මාදිට්ඨිය දර්ශනය ලෞකිකත්වය කියන මනසකට තේරෙන්නේ නෑ. මේක තේරුම් ගන්න බැරි නිසාවෙන් මේක කරන්න විදිහක් නැත්නම් කරන විදිහක් බුදුහාමුදුරුවෝ දැන් මේ ආධුනික හාමුදුරන්ට උගන්වන්න ඕනේ. මෙන්න මෙතන ඉඳලා තමයි තියෙන්නේ අපිට අදාළ ධර්මයේ තියෙන්නේ. දැන් මේ පින්වතුන්ටත් ওই ප්‍රශ්නය හොම්මමයි. දැන් මේ රබදු ගහ දන්නේ නැතුව වගේ අපි අපි හැමදාම හොයනවා ඉස්සෙල්ලා මේ බුදුහාමුදුරුවෝ පෙන්නන සම්මාදිට්ඨිය කුමක්ද කියලා. මේක අපිට ලෞකිකත්වයේ ඉඳලා තීරණය කරන්න පුළුවන් දැනගන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි බුදුහාමුදුරුවෝ ත්‍රිපිටකයේම බැලුවොත් මෙච්චර පැහැදිලි ලෙස මේ අපි වගේ දුර්වල මනසක් තියෙන අයට කියා දීපු ක්‍රමයක් මේ සම්මාදිට්ඨිය නැත්නම් මේ නිවන කුමක්ද කියලා ඇත්තටම මේ වගේ වෙන සූත්‍රයක් හොයාගන්නත් අමාරුයි වගේ. ඒක නිසාවෙන් මේ සූත්‍රයේ ධර්ම කාරණා ටික අපි වැදගත් කරන්න වෙනවා. වැදගත්කමක් තියනවා කියලා ඉගෙන ගන්න වෙනවා. බුදුහාමුදුරුවෝ මෙතන අපූර්ව උපමාවක් දෙනවා. මේ උපමාව ඇත්තටම නිවෙස්වල බණහන අය නම් සටහන් කරගත්තත් මේක වටිනවා. හරි ලස්සන උපමාවක් මේ හාමුදුරන්ට බුදුහාමුදුරුවෝ දෙනවා. ඒ උපමාව මෙන්න මේ විදිහටයි තියෙන්නේ. දැන් බුදුහාමුදුරුවෝ කියා දෙන පුංචි කතාවක් අර හාමුදුරන්. ඒ කතාවේ තියෙන්නේ මෙහෙමයි. එක්තරා රජ කෙනෙක් ඉන්නවා. ඒ රජුරන්ට තියෙනවා ප්‍රාන්ත නගරයක්. ඈත ප්‍රදේශයක තියෙන නගරයක්. මේ නගරය, මේ ප්‍රාන්ත නගරය වටේ තාප්පයක් තියෙනවා. ඒ වගේම මේ නගරයේ වටේම දොරටු හයක් තියෙනවා. ඒ නගරයේ ප්‍රධාන මුරකාරයෙක් ඉන්නවා දොරටු ආරක්ෂා කරන්න. ඒ වගේම මේ නගරයේ මැද ඉන්නවා ඊට වැදගත් නගර ප්‍රධානී. නගර මේ නගරයේ තාප්පෝලින් වටවෙච්ච නගරයේ මැද ඉන්නවා නගර ප්‍රධානී. දැන් අර රජුරවන්ට දැන් රජතුමාට අයිති ප්‍රාන්ත නගරයක් මේක. රජතුමාට අවශ්‍ය වෙනවා මේ ප්‍රාන්ත නගරයේ ඉන්න නගර ප්‍රධානියාට පණිවිඩයක් යවන්න. පණිවිඩයක් යවන්න අවශ්‍ය වෙනවා. දැන් මේ සඳහා පණිවිඩයක් යවනකොට අර නගරයේ ඉන්න දොරටුපාලයා ඊටාම ඥානවන්තයි කියලා බුදුහාමුදුරු පෙන්නනවා කියනවා මේ ඥානවන්ත දොරටුපාලයා අඳුරන්නේ නැති අයට මේ නගරයට ඇතුල් වෙන්න දෙන්නේ දැන් රාජ්‍යරුවන්ගේ පණිවිඩය යවන්නත් ඕනේ අර නගර මැද ඉන්න නගර ස්වාමියාට නැත්නම් ප්‍රධානියට. දැන් දොරටුපාලයා හඳුනන රාජපුරුෂයෝ දෙන්නේ ශීඝ්‍රගාමී රාජපුරුෂයෝ දෙන්නේ කියලා මේ ධර්මයේ තියෙනවා. යෝධනවා රජතුමා මේ පණිවිඩය ලබා දෙන්නේ. අර ශීඝ්‍රගාමී රාජපුරුෂ දෙදෙනාට ඒ රජතුමා උපදේශක් දෙනවා. මුලින්ම අහවල් නගරයේ දොරටුපාලය ළඟට යන්න. එයා හරි ප්‍රඥාවන්තයි. ඔබලා කවුද කියලා හඳුන්වලා දෙන්න. ඊට පස්සේ විමසන්ඩ නගරයේ ප්‍රධානියා ඉන්නේ කොහෙද කියලා. ඒ දොරටුපාලේ අනිවාර්යයෙන් මේ නගරයේ ප්‍රධානියා ඉන්න තැන දන්නවා. එතෙන්ට විමසුවම ඒ දොරටුපාලයා කියයි නගරයේ ප්‍රධානියා ඉන්න තැන. අන්න එතෙන්ට යන්න මගේ මේ පණිවිඩය කියන්න කටවචනෙන් කියලා ඔයගොල්ලෝ හපව් වෙනවා. මෙහෙම උපදේශ රජතුමා දෙනවා. දැන් අර සෙවලුන් දෙදෙනා රජතුමාගේ උපදේශ පරිදි අර නගරයේ දොරටුපාලය ළඟට යනවා. දොරටුපාලය හඳුනා ගන්නවා මේ රාජපුරුෂය කියලා ලාංඡනවලින්. එතකොට දොරටුපාලයට දැනුම් දෙනවා අපිට අවශ්‍යයි නගරයේ ප්‍රධානිය හම්බෙන්න. දොරටුපාලයා කියනවා එයා දැන් මේ මොහොතේ ඉන්නේ මේ නගරයේ මැද තියෙන හතරමං හන්දියක් අන්නේ හතරමං හන්දියේ තමයි දොරටුපාලයා ඉන්නේ. නෑ නගර ප්‍රධානියා ඉන්නේ. එතෙන්ට යන්න ගිහිල්ලා ඕන දෙයක් කතා කරන්න පුළුවන්. දැන් ඊට පස්සේ අර සෙබළු දෙන්න අර දොරටුවෙන් ඇතුල් වෙලා මැද තියෙන හතරමං හන්දියට යනකොට අර නගර ප්‍රධානියා ඉන්නවා. එතෙන්දී අවශ්‍ය කරන පණිවිඩය දීලා අහපව් එනවා. දැන් ඕක තමයි බුදුහාමුදුරුවෝ අර ආධුනික හාමුදුරුවන්ට සම්මාදිට්ඨිය ඉස්සෙල්ලා දැනගන්න ඕනේ කියන හාමුදුරුවන්ට දෙන උපමා කතාව. මේ කතාව පෙන්නලා කියනවා මම මේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙහිම ඇත්ත සිද්ධියක් නෙවෙයි මම මේ කිව්වේ උපමාවක්. මෙන්න මේ උපමාවේ තියෙන උපමේය ධර්මයට අනුකූලව විග්‍රහ කරගත්තොත් ඔබට පුළුවන් මේ සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද කියලා අනුමානයක් ඇති කරගන්න. එතකොට සම්මාදිට්ඨිය කුමක්ද කියලා අනුමානයක් මේ පින්වතුන්ටත් මේ උපමාවෙන් ඇති කරගන්න පුළුවන්. බුදුහාමුදුරන්ගේ ධර්මයේ හොයමින් අහලා දැනගෙන ඉස්සෙල්ලා මේක දැනගෙන අපි යමක් කරනවා කියන තැනට යන්න නෙවෙයි මේ ප්‍රායෝගිකව අපි කළ යුතු දේ මේ උපමාව තුලින් බුදුහාමුදුරුවෝ පෙන්වනවා. දැන් අපි බලමු මේ උපමාව සකසගන්නේ නැත්නම් උපමේයත් එක්ක සංසන්දනය කරන්නේ කොහොමද කියලා. දැන් බුදුහාමුදුරුවෝ මේ මේ සූත්‍රය තුල මම මේකේ තියෙන කියන්නේ දීලා තියෙන මේ උපමාවේ තියෙන කොටස් උපමේයක් වශයෙන්. දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මුලින්ම රජතුමා හරියට බුදුහාමුදුරුවෝ වගේලු. බුදුහාමුදුරුවෝ වගේ. එතකොට බුදුහාමුදුරන්ගේ පණිවිඩයක් ගෙනියන්නේ අර සෙබළු දෙන්නයි. එතකොට සෙබළු දෙන්න ශීඝ්‍රගාමී සෙබළු දෙන්නේ. මේ සෙබළු දෙන්න නම් කරනවා බුදුහාමුදුරුවෝ සමත භාවනාව හා විපස්සනා භාවනාව. එතකොට සෙබළු දෙන්නා ධර්මයට සම කරන්නේ එක සෙබළේ සමත භාවනාව දෙවෙනි සෙබළා විදර්ශනා භාවනාව. නගරයේ ඉන්න පාලකයා නැත්නම් මුරකාරයා සතිය සම්මා සතිය. එතකොට දැන් දොරටුපාලයා සම්මා සතිය. දැන් ඔයගොල්ලෝ මේ බණ අහනවා නම් දැන් මේ මේ පින්වතුන් ගැන අර හාමුදුරුවෝ වගේ අපිත් මේ බුදුහාමුදුරුවන්ගෙන් සම්මාදිට්ඨිය මොකක්ද කියලා ඇහුවා කියලා හිතන්නකෝ. එහෙනම් දැන් මේ බණ අහන මේ පින්වතුන්ගේ දිහා බැලුවත් ওই ධර්මයේ ඒ විදිහමයි. දැන් නගරේ ඉන්නේ ප්‍රධානියා බුදුහාමුදුරුවෝ පෙන්නනවා අර හාමුදුරුවන්ගේ විඥානය වගේ එකක්. විඥානයේ යාමුදුරන්ගේ විඥානය තමයි නගරේ ඉන්නේ ප්‍රධානියා. එහෙනම් මේ පින්වත්තුන් කල්පනා කරන්න ඕනේ බුදුහාමුදුරුවෝ මේ දෙන උපමාවේ අපි මෙලෝ දෙයක් දන්නේ නැති මහා විශාල ලෙස හිතන විඥානය කියලා ධර්මයේ වචනයක් තියෙනවානේ විඥානය කියන්නේ වෙන් කරනවා කියන එක. ඔයගොල්ලන්ගේ විඥානය තමයි අර උපමාවේ හැටියට නගරේ ඉන්න ප්‍රධානියා. එහෙනම් ප්‍රධානියා ඉන්නේ හතරමං හන්දියේ. හතරමං හන්දිය කියලා බුදුහාමුදුරුවෝ ධර්මානුකූලව විස්තර කරන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මෙන්න මේ මහා භූත හතරයි. එතකොට මේකෙන් අර්ථ දක්වන්නේ බුදුහාමුදුරුවෝ විඥානය කියලා දෙයක් ලෝකේ නැහැ ඇත්තට. කියන්නේ මහා භූත හතර ආශ්‍රය කරලා හේතුඵල ධර්මකින් ඇති වෙන දෙයක්. දැන් ඊළඟට <clears throat> මේ උපමාවේ තව පැත්තක් තියෙනවා අර දොරටුපාලයා පෙන්වනනේ මාර්ගයක් දොරටුවේ ඉඳලා නගරයේ මැදට යන්නේ මෙන්න මේ මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඊට පස්සේ නිවන කියන එක කියනවා බලන්න මෙන්න මේ උපමාව මේක නැවත නැවත මතක් කරන්ඩ මේක තමයි වැදගත්ම දේ. අයගොල්ලොත් මේකට අහු වෙලා හොයනවා, ඇවිදිනවා, ගොඩක් ಜಾති කරනවා. බුදුහාමුදුරන්ගේ ධර්මයට පිට දේවල් ගොඩක් අපි කරනවා සමාජයේ. මෙන්න මේක අහක් කරගන්න පුළුවන් මේ සූත්‍රය හරියට තේරුම් ගත්තොත්. නිවන කියන්නේ මෙතෙන්දී අර ශීඝ්‍රගාමී සෙබළු දෙන්න රජතුමා දීපු පණිවිඩයක් තියෙනවා ඒක අහගත්තා ඒ අහගෙන දොරටුපාලයන් අර නගරයේ ප්‍රධානියා ඉන්නේ කොහෙද කියලා දැනගෙන ඒ තැනට ගිහිල්ලා රජුරුවන්ගේ පණිවිඩය කියලා අහපව් වෙනවා එහෙනම් ඒ රජුරුවන්ගේ පණිවිඩය අර දොරටුවේ මේ නගරයේ ඉන්න ප්‍රධානියක් දැනගත්ත එක බුදුහාමුදුරුවෝ පෙන්නනවා සම්මා දිට්ඨිය. අපහසු උපමාවක්. නමුත් මේකෙන් තේරුම් ගන්න ධර්මයේ මෙහෙමයි. මේ පින්වතුන් කල්පනා කරන්ඩ බුදුහාමුදුරුවෝ පෙන්නන සම්මා දිට්ඨිය නැත්නම් ලෞකිකත්වයේ ඉක්මෝන ලෝකෝත්තර මනස කියන්නේ 아무තු දෙයක් නෙමෙයි ඒ ඔය පින්වතුන්ගේ දැනට තියෙන විඥාණය නැමැති මේ හඳුනා ගැනීම නැත්නම් වෙන් කිරීමේ හැකියාවෙන් යුක්ත මේ විඥානස්කන්ධයට බුදුහාමුදුරුවෝ සොයාගත්ත නිවන හඳුන්වා දීම. නිවන හඳුන්වලා දීලා අහපව යන්නේ ඔයගොල්ලන්ගෙන්. ඔයගොල්ලෝ පුහුණු කරන සමතහා විදර්ශනා භාවනාව. ඒ කියන්නේ බුදුහාමුදුරෝ සොයාගත්ත සංසාර විමුක්තිය තියෙන්නේ සමත භාවනාවෙන් හා විදර්ශනා භාවනාවක් කිරීමෙන් නැත්නම් සමාධි ශික්ෂාව හා ප්‍රඥා ශික්ෂාව දිනු වීමෙන් සමාධි ශික්ෂාවක් නැතුව ප්‍රඥා ශික්ෂාවක් දිනු වෙන්නේ ප්‍රඥා ශික්ෂාවකින් ඇත්තටම අවසානයේ කරලා දෙන දේ පැහැදිලිව මෙතන බුදුහාමුදුරෝ දේශනා කරනවා කරලා දෙන්නේ මේට අවුරුදු 2600කට පෙර සම්මා සම්බුද්ධත්වයෙන් සොයාගත්තේ නිවනේ පණිවිඩය. නිවන මෙන්න මේකයි කියන පණිවිඩය. ඔයගොල්ලන් අපි අපි බණ අහන ඔබේ වෙන්න පුළුවන්. නැත්නම් ඕනම බෞද්ධයෙක් වෙන්න පුළුවන්. ඒ බෞද්ධ පින්වතාගේ විඥාණයට හඳුන්වලා දෙන එක තමයි කරන්නේ. හඳුන්වලා දීපු හැටි අර සෙබළු වහපව යනවා වගේ විදර්ශනා භාවනාවත් ඒකෙන් අහපව් එනවා. එතකොට විඥානයේ මේ මෙන්න මේකයි මේ නිවන කියලා හඳුනාගත්ත තැන සම්මාදිට්ඨිය කියලා ගැඹීර ලෙස තමයි මේ බුදුහාමුදුරුවෝ මේ ධර්මයේ දේශනා කරන්නේ. දැන් ගැඹුරු සූත්‍රයක් මේ. ගැඹුරු බව තිබුණාට මේ උපමාව හොයන්න ඕන. නැත්නම් ඒගොල්ලන්ට හුඟාකල් අනාර්ය පරිශ්‍රණයේ දෙන්න පුළුවන්. හුඟක් අය අපි හිතන්නේ ඉස්සෙල්ලා අපි දැනගෙන ඉන්න ඕන මොකද්ද සම්මාදිට්ඨිය කුමක්ද මේ සෝවාන් වෙනවා කියලා දැනගෙන තමයි භාවනා කරන්න ඕනේ. දැන් ඒවා ඒකේ අනිත් පැත්තයි සිදු වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ පෙන්වනවා. දැන් මෙතන බලන්න වටිනාම දේ තියෙන්නේ විඥානීය විඥානය කියලා අපි කියනවා. බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තියෙන විඥානය කියන්නේ වෙන් කිරීමේ හැකියාව. එහෙනම් අපිට බණ කියන්නත් ඔබලාට බණ අහන්නත් හැම දිනාටම හැම සත්‍යයටම විඥානය කියලා එකක් තියෙනවා. මේක විඤ්ඤාණස්කන්ධය කියලා කියනවා පංචස්කන්ධයේ අවසාන ස්කන්ධය. නමුත් බුදුහාමුදුරුවෝ පෙන්වන විඤ්ඤාණස්කන්ධය මහා ගැඹුරු ශක්තියක් මොකක් හරි නෙවෙයි. මේකේ තියෙන එකම කාර්යයයි කරන්න පුළුවන් වෙන් කරනවා. දැන් ඔයගොල්ලන්ට නැත්නම් සාමාන්‍ය ජීවත් වෙනකොට හිම් පව්වෙන් කරගන්න පුළුවන්. ඒ වගේම ගහ පොළවෙන් කරගන්න පුළුවන්. ගැහණු පිරිමෙන් කරගන්න පුළුවන්. අහස පොළව වෙන් කරගන්න පුළුවන්. හොඳ නරක වෙන් කරගන්න පුළුවන්. ධර්මයේ අධර්මයේ වෙන් කරගන්න පුළුවන්. ඇඳුම පැළඳුම වෙන් කරගන්න පුළුවන්. ශරීරාංග මේ අත මේ කකුල කියලා වෙන් කරගන්න පුළුවන්. එතකොට මෙන්න මේ වෙන් කිරීමේ හැකියාව අපි ළඟ තියෙන්නේ මේ විඥානයේ මතයි. විඥානය කියන්නේ වෙන් කරන්න පුළුවන් හැකියාව. දැන් මේ පින්වතුන් මේ මොහොත ගත්තොත් වෙන් කරන්නේ ධර්මයයි. දැන් බණ අහනවා කියලා වෙන් කරනවා. මේ බණ අහන එක වෙන් කරන්නේ විඥානය. දැන් බුදුහාමුදුරෝ දෙන්නේ මේ ලෞකික සත්‍යයන්ට කවමදාවත් <clears throat> කොයිතරම් වෙන් කිරීමේ දේවල් ඉගෙන ගන්න පුළුවන් වුණා කවමදාවත් බැරිලෝ මේ නිවන කියන එක වෙන් කරන්න ඉගෙන ගන්න. දැන් මේ පින්වතුන්ට තමන්ගේ විඥාණයෙන් වෙන් කරන්න ඉගෙන ගත්ත එක වෙන් කරන්න මොනවා හරි පුළුවන් නම් ඒක තමයි දැනුම කියන්නේ. දැන් දැනුම වැඩි කෙනාට වෙන් කිරීමේ හැකියාව වැඩි. එහෙනම් ලෝකයේ ඉන්න දැන් මෙතන අපි දන්නවා සමාජයේ ඉන්නකොට හුඟක් අය කියනවා අහවලාට දැනුම වැඩි, අහවලාට අඩුයි. එහෙනම් ධර්මයට අනුව දැනුම වැඩි කුජලයා කියන්නේ වෙන් කරන ගොඩවල් ගන්න වැඩි කියලා. දැනුම අඩු කුජලයා කියන්නේ වෙන් කරන ගොඩවල් ගන්න අඩු කෙනා. අපි කියන ලංකාවේ උගත කියන්නේ ලංකාවේ සමාජයේ උගතෙක් වෙන්නේ වෙන් කරන ගොඩවල් ගන්න වැඩි නම් උගත්කමෙන්. වෙන් කිරීමේ ගොඩවල් ගන්න අඩු තැනත්තා නූගත්. නමුත් වෙන් කිරීමත් තුළ හැම වෙලෙම අපි කරන්නේ සංසාරය පදන එකක්. මේකත් දැනගෙන ඉන්න ඕනේ. දැන් මේ බුදුහාමුදුරුවෝ දෙන පණිවිඩය තුළ පෙන්වන්නේ දැන් නිවන් දකින්නවා කියන්නේ විඥාණය දැනගන්න ඕනේ බුදුහාමුදුරන්ගේ පණිවිඩය. වෙන් කරන්න දැනගන්න. අපිට මේ කාම ලෝකයේ හෝ රූප ලෝකයේ හෝ අරූප ලෝකයේ මේ ලෝකේ කොච්චර ජීවත් වුණත් හුඟාජාති වෙන් කරන් ඉගෙන ගන්න පුළුවන් වෙනවලු. ඔයගොල්ලන්ට මහන්සි වුණොත් උපාධියක් වගේ ගන්නගෙන දැනුම ගන්න පුළුවන්. ඒකත් වෙන් කිරීමේ ප්‍රතිඵලයක්. උපාදිය කියන්නේ වෙන් කරන ගොඩ වැඩි වීමෙන් ලැබිච්ච සහතිකයක්. තව අධ්‍යක්ීම් කියන්නේ වෙන් කිරීමේ ගොඩ වැඩි වීමෙන් ලැබිච්ච සහතිකයක්. එතකොට එක එක ශිල්පයෙන් දක්ෂ වුණා අපි ප්‍රවීණයි කියන්නේ වෙන් කරන ගොඩවල් ගන්න වැඩි වීමෙන් ලැබෙන ඵලයක්. නමුත් මේ කාම ලෝකයේ හෝ ලෝකයේ තියෙන ඕනම දෙයක් වෙන් කරන්න දක්ෂ වුණත් කවුරු හරි ජීවිත කාලයේදී කවමදාවත් චතුරාර්ය සත්‍ය වෙන් කරන්න බැරි වෙනවාලු. චතුරාර්ය සත්‍ය වෙන් කරගන්න තියෙන එකම මාර්ගයයි ඒ මාර්ගය තමයි මේ කෙටියෙන් බුදුහාමුදුර උපමාවෙන් දෙන්නේ අර හාමුදුරන්ට ඒ ඒ තැන තමයි මේ කියන්නේ සම්මා සතිය ඕන මුලින්ම සතිය ඕන සමත භාවනාවක් ඕන සමාධියක් ඕන සමාධිය විපස්සනාවක් ඕන නැත්නම් මේ පින්වතුන්ට ඉස්සරත් මතක් කරලා දීලා තියෙනවා බුදුහාමුදුරන්ගේ නිවන ලැබීමේ ක්‍රමය සංසාර කෙලවර වීමේ ක්‍රමය සබ්බපාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපන. දැන් මෙන්න මේ කියන පිළිවෙල තමයි මේ උපමාවේ තියෙන්නේ. එතකොට සතියෙන් සතිය ප්‍රකට කරගෙන සමත භාවනාවක් උදව් කරගෙන කුසලස්ස උපසම්පදාවයට පිහිටලා නැත්නම් නීවරණ යටපත් කරගෙන හුදු වර්තමානයට එන එක තමයි විඥාණයට මෙන්න මෙයයි චතුරාර්ය සත්‍ය කියලා හඳුන්වලා දෙන රටාව. මේක දැනගෙන ඉස්සරහට යන්න පුළුවන් කෙනෙක් జగතෙත් ලෝකේ පහළ වෙන්නේ නැහැ. එහෙනම් හැමෝම ඒ වගේ අදහස් තියනවා නම් ධර්මයෙන් අහක් කරගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ ශ්‍රාවකයන්ට උපදෙස් දෙන්නේ බුදුහාමුදුරුවෝ දීපු ශික්ෂාව සම්පූර්ණ කරන්න සිදුවෙන්නේ මේ විඥාණය හඳුනා ගැනීමයි. තව මෙතනින් ගැඹුරු කාරණයක් අපි මතක් කරලා දෙනවා මේ පින්වතුන්ට කවුරු හරි කෙනෙක්. දැන් අපි හිතමු සීලවතී කියන උපාසකම්මා බුදුහාමුදුරුව කෙරෙහි ගෞරවයෙන් බුදුහාමුදුරුව පෙන්නපු විදිහට සබ්බවාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපණං කියන මේ ಗುಣ ටික පුරනවා. ඒ කියන්නේ සීලයක පිළිතලා සමත භාවනාවකින් හිත තැම්පත් කරලා බුදුහාමුදුරුව දීපු විපස්සනාවක් කරනවා. ඒගොල්ලෝ හදාගත්තේ එකක් වෙන්න බෑ. ඒ කියන්නේ සතිපට්ඨාන සූත්‍රයට අනුගත භාවනාවක් කරනවා. මේ භාවනාවක් කරනකොට මේ සීලවතී උපාසකම්මා දන්නේ නැහැ මුලින්ම. සීලවතී උපාසකම්මා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහකින් හැදිච්ච එකක්. එතකොට සීලවතී උපාසකම්මාගේ වෙන් කිරීමේ ශක්තිය හැකියාව තියෙන්නේ විඥානස්කන්ධය. නමුත් සීලවතී උපාසකම්ම උපදිනකොටවත් බුදුහාමුදුරුව පෙන්නන සංසාර විමුක්තිය වෙන්කරන්න පුළුවන් හැකියාවකින් ඉන්නේ තව කල් අවුරුදු කෝටි ගාණක් මේ සංසාරේ ජීවත් වුණත් ලැබෙන්නේ නැහැ. කොයිතරම් පින් දහම් කරත්, කොයිතරම් දානමාන දුන්නත්, කොයිතරම් හොඳ දේවල් කරත්, නරකින් වළකුණත් සීලවතී උපාසකම්මට කවදාවත් බුදුහාමුදුරුව පෙන්නන සම්මාදිට්ඨිය වෙන්කරන්න ඒ විඥාණයට හැකි වෙන්නේ නැහැ. නමුත් බුදුහාමුදුරුවෝ පෙන්නන විදිහට සීල සමාධි ප්‍රඥා කියන මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ බුදුහාමුදුරුවෝ දීපේක පුරුදු කරනවා නම් අර ගුණවත් දේවල් කරමින් හොඳ දේවල් කරමින් ආමිෂය ආමිෂ පින්කම් කරමින් ඉන්න ගමන් බුදුහාමුදුරුවෝ දෙන උපදේශයේ මෙහෙම යනවා නම් ඒ සීලවති උපාසකම්මට යම්කිසි මොහොතක් මෙන්න මෙහෙම එන්න පුළුවන් මේක සලකන්න පස්සේ හිතලා එන මොහොත මොකද්ද? එයා සීලවතී උපාසකම්මාගේ විඥානස්කන්ධයට නැත්නම් විඥාණයට බුදුහාමුදුරුවන්ගේ පණිවිඩය වෙන් කරන මොහොතක් එනවා. වෙන් කරගන්න පුළුවන් හැකියාව ලැබෙන මොහොතක් ඒ මොහොත බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ සම්මා දිට්ඨිය ලැබපු මොහොතක්. හැබැයි ඒ විඥාණයට එවැනි වෙන් කරගන්න සීලෝති උපාසකම්මාගේ විඥාණයට ඒ චතුරාර්ය සත්‍ය වෙන් කරගන්න පුළුවන් වුණාට හොඳට මතක තියාගන්න සීලවතී උපාසකම්මට එය තේරෙන්නේ නැහැ. ඒ තේරෙන්නේ කාටද? විඥාණයට. කාගේ විඥාණයටද? සීලවතී උපාසකම්මගේ විඥාණයට. තවදුරට බුදුහාමුදුරන්ගේ මේ ප්‍රතිපත්ති ඉස්සරහට ගෙනිච්ච සීලවතී උපාසකම්මට මෙහෙම තැනක් එනවා. සීලවතී උපාසකම්මාගේ විඥානීය චතුරාර්ය සත්‍ය වෙන් කරන්න පුළුවන් කියලා දැනගත්තේ පළියට සීලවතී උපාසකම්මට මොකවත් තේරෙන්නේ නැහැ. තවත් මේ සතිපට්ඨාන භාවනා මේ සමත විදර්ශනා භාවනා පුරුදු කරන සීලවතී උපාසකම්මට කවදා හරි මේ අතීතයේදී විඥානයේ වෙන් කරපු සම්මාදිට්ඨිය නැත්තම් මේ චතුරාර්ය සත්‍යයේ සීලවතී උපාසකා මාතාත් වෙන් කරගන්න පුළුවන් තැනකට එනවා කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. දැන් එතකොට දෙන්නේ මෙතන. දෙකක් තියෙනවා. මේ මම මෙහෙම වචනෙන් කිව්වට මේ ධර්මයේ ගැඹුරු හින්දා තේරුම් ගන්න බලන්න. සීලවතී උපාසකම්මා විඥාණයෙන් විතරයි. එයාගේ විඥාණයට චතුරාර්ය සත්‍ය වෙන් කරගන්න පුළුවන් ස්වરૂපයේ මේ උපමා කතාවට අනුව අර සෙබළු දෙන්නා අර නගරයේ ප්‍රධානියාට රජතුමාගේ පණිවිඩය දුන්නේ මොහොත හා සමානයි. දුන්නේ මොහොත හා සමානයි. ඊට පස්සේ සෙබළු දෙන්න අපව යනවා. තව දුරටත් මේ ප්‍රතිපත්ති වල අර සීලවති උපාසකම්ම යනකොට ඒ සිදු වෙන්නේ මොකද්ද? සීලවති උපාසකම්මටත් තේරෙනවා දැන් මගේ ජීවිතයේ වෙනසක් මනසේ තියෙනවා කියලා. මොකද්ද කියලා තේරෙන්නේ. ඉස්සර හිටියේ මම නෙවෙයි දැන් ඉන්නේ කියලා. ඉස්සර ස්වરૂපය නෙවෙයි දැන් මගේ තියෙන්නේ. එතකොට මේ වගේ தත්වයකට එනකොට ධර්මයේ කියනවා වචන දෙකක්. සෝවාන් මාර්ගය කියන්නේ අර විඥාණයට විතර චතුරාර්ය සත්‍ය වෙන් කරගන්න පුළුවන් වෙච්ච මොහොත. තව වචනයක් මේ පින්වතුන් අහලා තිනවා සෝවාන් මාර්ගය වගේම සෝවාන් ඵලය. ඵලය කියන්නේ ඒ අදාළ උපාසක අම්මටත් ඒකේ වෙනසක් තීරණ කාලේ. එතකොට චතුරාර්ය සත්‍ය තේරෙන ස්වરૂප දෙකක් ගැනයි මේ කියන්නේ. එකයි මෙතන විස්තර වෙන්නේ අනික අපි අනිත් ධර්මානුකූලව හිතන්න ඕනේ. දැන් මෙන්න මේ ආකාරයට තමයි පින්වතුනි එහෙනම් ඉස්සරහට මේ තමන්ගේ ධර්මයේ ප්‍රගුණ වෙන්නේ. නැතුව තමන් කවදාවත් මේ සංසාර විමුක්තිය මොකද්ද කියලා දැනගෙන එය ලබා ගන්න කාටවත් බෑ. එය ලබා ගන්න කාටවත් බෑ. ඒ නිසාවෙන් මම හිතන විදිහට අද දවසේ මේ ධර්ම දේශනාව මෙතනින් අවසන් කරන්න වෙනවා. දැන් මේ ගැන නැවත නැවත හිතන්න මේ කිංසූපම සූත්‍රය තියෙන මධ්‍යම නිකායේ සලායතන වර්ගයේ ආති ආති විෂ කියන කොටසේ. මේකෙන් කියන්නේ කුමක්ද උපමාව? මේ සෝවාන් වෙන එකේ උපමාව තවදුරටත් බලන්න අද දවසේ දේශනාව අවසන් කරනවා. අද මේ දේශනාව සඳහා විශාල දායකත්වයක් දරපු කෙනෙක් ඉන්නවා. ඒ ගැන කෙටියෙන් සලකමු.